අද ධර්ම දේශනාව සඳහා අපට මාතෘකාවක් ලබා දීලා තිබෙනවා. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මුල් අංගය වන සම්මා දිට්ඨියෙහි ඇතුළත් කරුණු කෙරෙහි අවධානය යොමු කරලා දෙමාපියන්ට සැලකීමේ ගුණය නිවන් මාර්ගයට යොමු කරගන්න ආකාරය පිළිබඳව දේශනාවක් කරන්න කියලා. ඉතින් මේ පිළිබඳව ධර්මානුකූල විවරණයක් සිද්ධ කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි සංයුක්ත නිකායේ එක සූත්‍රයක් තියෙනවා ලස්සන පෝරාණංජස කියලා සූත්‍රයක්. පෝරාණ කියන්නේ පුරාණ පැරණි කියන එක. අංජස කියන්නේ පාර. පැරණි පාර. ඔන්න එක මිනිසෙක් ඉන්නවා. ඒ මිනිස්සේ ගමක ඉඳලා කැලෑවකට යනවා. මේ කැලෑවේ දෙපැත්ත සුද්ධ කරමින් මෙයා ඉදිරියට යනකොට වල් වැදිච්ච පැරණි පාරක් දකිනවා. ඒ පාරේ ගස් කොළන් වැවිලා වැල් එහෙම වැවිලා හරියට පැහැදිලි නැහැ. නමුත් පාරක් තියෙන බව යම් මට්ටමකින් එයාට වැටහෙනවා. ඒ අනුව එයා කරන්නේ මොකද මේ වල් වැදිලා තියෙන වනගත පාර සුද්ධ කරගෙන ඉදිරියටම යනවා. එහෙම ගියාම මෙයා දකිනවා මේ කැලෑව මැද්දේ බොහෝම ලස්සන රමණීය නගරයක් තියෙනවා. ඉතින් මෙයා මේ නගරයට ගිහිල්ලා නගරය දිහා හොඳට බලලා නගරය පිළිබඳව තීරුම් අරගෙන ගමට ඇවිල්ලා කියනවා මම මෙන්න මේ විදිහට කැලේ ඇවිදිද්දී මට මෙහෙම පාරක් හම්බ වුණා. ඒ පාර දිගේ ගියාම මෙන්න මේ වගේ ලස්සන නගරයකට යන්න පුළුවන්. ඔයාලටත් යන්න ඕන නම් ඒ නගරේ බලන්න මෙන්න පාර. මේ මේ කැලෑවල් දෙපැත්තට යන්න එපා. මේ කෙලින් පාරෙම යන්න කියලා පාර පෙන්නනවා. ඉතින් ඒ පාර අහගෙන ගමේ මිනිස්සුත් අර නගරයට ගිහිල්ලා අර පාර දිගේ නගරේ හොයාගෙන නගරයට ගිහිල්ලා නගරේ සිරි විඳලා අත් විඳලා එන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ කියන උදාහරණය බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වෙතට යොමු කරගන්නවා. මේ කැලෑව පීරාගෙන ඉදිරියට ගමන් කළ පුද්ගලයා තමයි තථාගතයන් වහන්සේ. මොනවද මේ කැලෑව කැලෑ තමයි අන්ත දෙක ඒ තමයි කාම සුඛල්ලිකාන යෝගය සහ අත්තිකිලමතාන යෝගය මේ කැලෑව මැද්දෙන් වැටිලා තියෙන නටබුන් වෙච්ච පාරක් තියෙනවා නටබුන් වෙච්ච වල් වැදිච්ච පාර ඒ මොකද ඒ තමයි ආරෂ්ඨාංගික මාර්ගය ඇයි ඒක නටබුන් වල එහෙම නැත්නම් වල් වැදිලා තියෙනවා කියන්නේ පාර තිබුණා හැබැයි ගස් කොළන් වෙවිල වැහිලායි තිබුණේ. අන්න ඒ වාගේ තථාගතවරු ලෝකේ පහළ වුණත් නැතත් මේ ආරෂ්ඨාංගික මාර්ගය කියන එක නිවන් මඟ කියන එක ලෝකේ තියෙනවා. එතකොට බුදුවරු පහළ වෙලා කරන්නේ මොකද මෙන්න මේ වැහිලා තියෙන පාර निराවරණය කරලා හොඳට සුද්ධ කරලා හෙලිපෙහෙලි කරලා පෙන්නන එක. ඒ පාර පෙන්නනවා විතරක් නෙවෙයි පාරේ කෙලවර මෙන්න මේ විදිහට නිවන් පුරය හෙවත් මේ නිර්වාණය තියෙන බව පෙන්නනවා. එතකොට නිවන කියන එකත් ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණාට පස්සේ බිහි වෙන එකක් නෙවෙයි. ලෝකේ හැමදාම නිවන කියන එකක් තියෙනවා. නිවන් මගක් තියෙනවා. හැබැයි අවිද්‍යාන්ධකාරයෙන් වැහිලා ඉන්න ලෝකවාසී සත්වයාට මෙන්න මේ පාර පේන්නෙත් නැහැ මේ නිවන පේන්නෙත් නැහැ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අවිද්‍යාවෙන් වැහිලා එහෙත් ලෝකයේ තියෙන මෙන්න මේ යථාර්ථය මේ ධර්මතාවය හෙලිපෙහෙලි කරලා පෙන්වනවා එතකොට එහෙනම් ආර්ය ශ්‍රාංගික මාර්ගය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා අමුතුවෙන් මවල පෙන්වන එකක් නෙවෙයි. ලෝකයේම තියෙන නිවන් මඟ. උන්වහන්සේ කරන්නේ කුමක්ද? ඒ නිවන් මඟ අවබෝධ කරගෙන අනාවරණය කරගෙන ලෝකයට निराවරණය කරලා පෙන්වනවා. ඒතර ලෝකවාසී ඔබ අප හැම දෙනාගේම වගකීම වෙන්නේ මොකක්ද? අන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගයේහි ගමන් කරන එක. බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන්නේ තුම්හේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. ඔබ ඔබේ කාර්යභාරය කරන්න. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ අක්ඛාතාරෝ මාර්ගය පෙන්වන්නේ විතරයි. බුදුහාමුදුරෝ කියන්නේ ගැලවුම් කාරෙක් නෙවෙයි. ගැලවුම් කාර්යයකට නම් කවුරු හරි දුකෙන් ඉන්න වෙලාවක එතනින් අයින් කරලා තව තැනක සැප තැනක පිහිටවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියන්නේ මාර්ගෝපදේශකයෙක්. පාර පෙන්වන්නේ. ඒ පාර උන්වහන්සේ අපිට පෙන්වලා තියෙනවා. යන නොයන එක අප සතු කාර්යයක්. ඉතින් ගියොත් සුවය සලස ගන්න පුළුවන් නොගියොත් දුකට වැටෙන්න හේතු වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පෙන්වපු පාර ගැන අපි හරියට තේරුම් ගන්න ඕන. ඒතර මේ පාර තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය. මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේම පින්වත්නි කොටස් දෙකක් තියෙන බව අපි හොඳින් තේරුම් ගන්න ඕන. මා මාතෘකා වශයෙන් ප්‍රකාශ කරපු ගාථා පාඨයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රය. ඒ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සම්මාදිට්ඨිය ගැන. ආරෂ්ඨාංගික මාර්ගය පිළිබඳව විවරණයක් ඒ සූත්‍ර දේශනාවේ තියෙන්නේ. ඒ අතරේ සම්මාදිට්ඨිය විග්‍රහ කරනවා. කතමාච භික්ඛවේ සම්මාදිට්ඨේ. මහණෙනි මොකද්ද මේ සම්මාදිට්ඨිය කියන්නේ? සම්මාදිට්ඨිම් පහම් භික්ඛවේ ද්වයං වදාමි. සම්මාදිට්ඨිම් පහන් කියන සම්මාදිට්ඨිම්පි අහං කියන එක. සම්මාදිට්ඨිම් අපි අහං ඒ කියන්නේ සම්මාදිට්ඨියද මම ද්වයං වදාමි කොටස් දෙකක් පෙන්වමි දේශනා කරමි මොකද්ද මේ කොටස් දෙක අත්ති භික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගය උපදි වේපක්ක අන්න මේ වචන තුන හොඳට මතක තියාගන්න ඕන මේකෙන් තමයි හරියට ලෞකික මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයේ තීරණය වෙන්නේ. මහණෙනි සම්මා දිට්ඨියක් තියෙනවා ඒ සම්මා දිට්ඨිය මොන වගේද සාසවා සාසවා කියන වචනේ තේරුම මොකක්ද ආශ්‍රව සහිත කියන එක ආශ්‍රව කියලා කියන්නේ මොනවද ආශ්‍රව කියන්නේ කාලයක් තිස්සේ හිතේ තිබීම නිසා පළපදියම් වෙලා තිබීම නිසා පල් වෙච්ච පල් වෙච්ච සිතුවිලි. ආශ්‍රව කියලා කියන්නේ. එතකොට එහෙම ආශ්‍රව જાති ප්‍රධාන හතරක් තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිඨාශ්‍රව ආදී වශයෙන්. මෙන්න මේ කියන ආශ්‍රවයන් කාලයක් තිස්සේ හිතේ තැම්පත් වෙලා තැම්පත් වෙලා පළපදියම් වෙලා තියෙනවා. ඒ නිසාම හිම පළපදියම් වෙලා තිබීම නිසාම මේ සිටිවිලි සිටිවිලි පල් වෙලා තියෙන. අන්නේ පල් වෙච්ච ඒවට තමයි ආශ්‍රව කියන්නේ. දැන් ඔය ආයුර්වේදයේ තියෙනවනේ මේ ආශ්‍රව කියලා වචනේ. ආශව කියන වචනේ. පුප්පාසව, මද්වාසව ආදී වශයෙන් මල් ಜಾති පල් කරලා හදන බෙහෙත් තියෙනවා. විවිධ දේවල් පල් කරලා හදන ಜಾති තියෙනවා. ඒවට කියන ආශව කියලා. අන්න ඒ වගේ අපේ හිතේ පල් වෙච්ච සිටිවිලි තියෙනවා. කාම සිටිවිලි තියෙනවා. ඊළඟට අවිද්‍යා සිටිවිලි තියෙනවා. විවිධ නරක සිටිවිලි. එතකොට නරක සිටිවිලි වලට කියන්නේ ආශ්‍රව කියලා. එතකොට නරක සිටිවිලි යුක් මං කියව පල් වෙච්ච කියලා. එතකොට පල් වෙච්ච සිටිවිලි වලින් යුතුව යම්කිසි කෙනෙක් යම් කතාවක් කරනවා නම් අන්න ඒ කතාවට තමයි පල් කතා කියලා කියන්නේ. කිව්වොත් කියන්නේ මහා පල් කතාවක් කියලා. නේද? පල් වෙච්ච සිටිවිලි මුල් කරගෙන කරන වැඩවලට කියන්නේ පල් වැඩ කියලා. ආ. ඉතින් බලන්න ඔන්න ඔය විදිහට තමයි පල් වෙච්ච කරන්නේ ගොඩක් අය. එතකොට මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ වචනය ආසව කියන වචනේ. එතකොට ආසව කියන්නේ කෙලෙස්, පල් වෙච්ච සිටිවිලි. සාසවා කියන්නේ කෙලෙස් සහිතයි කියන එක. එතකොට සම්මාදිට්ඨියක් තියෙනවා ආශ්‍රව සහිත, කෙලෙස් සහිත. සාසවා ඒ විතරක් නෙමෙයි ඒ සම්මා දිට්ඨිය පුඤ්ඤ භාගියා. පුඤ්ඤ භාගියා කියන්නේ මොකද්ද? පිනට නැඹුරුයි. පිනට නැඹුරුයි. දැන් මොකද්ද මේ ඉන්න මේක තේරුම් ගන්න ඕන එකක්. ඔබ කොතේකුත් අහලා ඇති ඔය පින සහ කුසලය කියලා වචන දෙකක්. අභිධර්ම විග්‍රහයේදී මේ පිනයි කුසලයයි කියන දෙකටම යොදපු එක වචනේ කුසල් කියන එක. ඒ හින්දා ගොඩක් අයට මේක පැටලිලා තියෙන අවස්ථා තියෙනවා. පින්වත්නි සරලවම මේක තේරුම් ගන්න කිව්වොත් පින කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයන් සහිතව කරන හොඳ ක්‍රියා. පින් කියන්නේ ඒකයි. ලෝභ, ద్వේෂ, මෝහ සහිතව කරන හොඳ ක්‍රියාවලට කියන්නේ පින් කියලා. ලෝභ ද්වේෂ මෝහ නැතුව කවුරු හරි කෙනෙකුට හොඳ ක්‍රියා කරන්න පුළුවන් නම් අන්න ඒක කුසලයක්. ඒක දක්ෂකම. සාමාන්‍ය හොඳ දෙයක් කරනකොටම ගොඩක් වෙලාවට ප්‍රත්‍යඥ හිතට අර අභාවිත මනසට එහෙම නැත්නම් කාලයක් තිස්සේ හුරු වෙලා තියෙන ක්‍රමයට අනුව එන්නේ මොනවාද? ලෝභය. ආ එහෙම නැත්නම් ද්වේෂය, එහෙම නැත්නම් මෝහය. දානයක් දෙනවා කියලා කියන්නේ හොඳ හොඳ ක්‍රියාවක්. හැබැයි අභාවිත කෙනෙකුට දානයක් දෙනකොටම හිතට මතක් වෙන්නේ මොනවද? ලෝභ සහගත චේතනා. දුන්නාම ලැබෙන විපාක ගැන, ඒවයින් ලැබෙන කීර්ති ප්‍රශංසා ගැන, ඒ වාගේ දේවල් හිතට එනවා. අන්නේ හිතට ආවම ඒවා කෙරේ විපාකයේහි බැඳිලා ඊට පස්සේ ඒ දීමනාව කරනවා. එතකොට මොකද වෙන්නේ? අන්න ලෝභය කෙලෙස් ලෝභය නැමැති මේ ක්ලේශ ධර්ම හිතේ ඇවිස්සලා. ඒතර ඒක මොකද වෙන්නේ? පිනක් බවට පත් වෙනවා. ඒතර කවුරු හරි කෙනෙකුට ඔන්නෝයි දීමනාවක් කරන වෙලාවේදී හිතට එන්නට දඟලන මේ ලෝභාදී ක්ලේශ ධර්ම පාලනය කරගෙන ඒව යටපත් කරගෙන ඒව ක්‍රියාත්මක වෙන්නට නොදී ඒ දීමනාව කරන්න පුළුවන් නම් අන්න ඒක දක්ෂකම. දක්ෂකමට තමයි කුසලය කියලා කියන්නේ. එතකොට පිනේ කුසලයේ සරල වෙනස මොකද්ද? ලෞකික බලාපොරොත්තු සහිතව සිදු කරනු ලබන හොඳ ක්‍රියා. එහෙම නැත්නම් ලෝභ, ద్వේෂ, මෝහ සහිතව කරන හොඳ ක්‍රියා. පින් ලෝභ, ద్వේෂ, මෝහ නැතිව කරන හොඳ ක්‍රියා කුසල්. මේ කුසල කියන වචනය ධර්මයේ අටුවාවේ විග්‍රහ කරලා තියෙනවා වචන තුනකින්. කෝසල්ලතා නිර්වජ්‍යතා ආරෝග්‍යතා කියලා. කෝසල්ලතා කියන්නේ කෞශල්‍ය. කෞශල්‍ය කියලා කියන්නේ දක්ෂකම. අන මං කලින් කිව්වනේ මොකටද දක්ෂ වෙන්න ඕන? අකුසලය මැඩපවත්වල කුසලය ඉස්මතු කරගන්න. අර හොඳ දෙයක් කරන වෙලාවේදී ඇතිවිය හැකි ලෝභයයි, ద్వේෂයයි, මෝහයයි යට කරලා ඒ වෙනුවට අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් ඉස්මතු කරගන්න නිකම් බෑ. ඒකට දක්ෂකමක් තියෙන්න ඕන. ඒක තමයි කෞසල්‍යතා කියන්නේ. කෞශල්‍යය. ඊළඟට ආරෝග්‍යතා. දැන් ඒ කුසල සිතින් කුසල සිතින් යුක්තව යම් කිසි දෙයක් යමෙක් කරනවා නම් ඒක නිරෝගී ක්‍රියාවක්. අකුසල සිතෙන් කරන හැම ක්‍රියාවක්ම රෝගී. අපේ හිත අකුසලයෙන් පිරීලා තියෙන හැම වෙලාවකම ආතුර වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා කියලා. ආතුර කියලා කියන්නේ කෙලෙස් වලින් ලෙඩ වෙලා ඉන්න අයට. රාගයෙන් ආතුර වෙනවා කෙනෙක්. ද්වේෂයෙන් ආතුර වෙනවා. මෝහයෙන් ආතුර වෙනවා. ඊට රාග ද්වේෂ මෝහ කියලා කියන්නේ එක්තරා විදිහක ගත්තොත් වෛරසස්. රාගය නැමැති වෛරස් එක ගොඩක් අයට තියෙනවා. ද්වේෂය නැමැති වෛරස් එක තියෙනවා. මෝහය නැමැති වෛරස් එක තියෙනවා. ඔන්න ඔය වෛරස් වලින් ආතුර වෙලා ඉන්නේ. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා අන්න ඒ රාග ద్వේෂ මෝහ වලින් ලෙඩ වෙලා ඉන්න මිනිස්සු මැද්දේ මම අනාතුරා ලෙඩ නොවි ඉන්න හින්දා මම සුසුකම් වත ජීවාම බොහෝම සැනසෙල්ල සතුටින් ජීවත් වෙනවා කියලා. එතකොට ඒ අනුව බැලුවොත් රාග ద్వේෂ මෝහ තියෙන අපි හැමෝගෙම හිත් ආතුර වෙච්ච සිත් ලෙඩ වෙච්ච සිත්. අතර යමෙකුගේ හිතේ රාග ద్వේෂ මෝහ නැත්තම් ඒක අනාතුර වූ සිතක්. නිරෝගී හිතක්. අන රාග ద్వේෂ මෝහ නැති තැන තියෙන්නේ ආරෝග්‍යතා. නිරෝගී බවයි. මානසික නිරෝගී භාවය තන තියෙනවා. එතන මානසික නිරෝගී භාවයෙන් යුක්තව යම් කිසි කෙනෙක් ඔන්න ඔය නිවැරදි දැක්ම ඇතුව යමක් කරනවා නම් නිර්වජ්‍යතා ඒක නිවැරදි ක්‍රියාවක්. ඒක සසරට හේතු වෙන ක්‍රියාවක් නෙවෙයි. සසර දුක නැති කරන්නට හේතු වෙන ක්‍රියාවක්. එතකොට නිර්වජ්‍යතාවය කියලා කියන්නේ ඒකයි. එතකොට ඔන්න කුසලයේ තියෙන ලක්ෂණ. එතකොට කෝසල්ලතා, ආරෝග්‍යතා, නිර්වජ්‍යතා කියලා කියන්නේ ඒකයි. ඒතර නිවැරදි ක්‍රියාව වෙන්නේ මොකටද? නිවනට. යම් කිසි ක්‍රියාවක් නිවනට උපකාර වෙනවා නම් ඒක තමයි නිවැරදිම ක්‍රියාව වෙන්නේ. ඉතින් මෙන්න මේ භේදය දැන් ඔන්න පැහැදිලිව තේරුම් ගන්න. කුසලය සහ පින. එතකොට පින කියලා කියන්නේ භවගාමි කර්මයක්. පින කියලා කියන්නේ භවගාමි කර්මයක්. කර්ම සැකසෙන්නේ කොහොමද? කර්ම සැකසෙන්නේ කර්මය කියලා කියන්නේ සංස්කාර කියන වචනෙන් ගත්තොත් සංස්කාර ගොඩ නැගෙන ලෝභ ද්වේෂ මෝහ පදනම් කරගෙන. ලෝභ ද්වේෂ මෝහ සහිතව කවුරු හරි කෙනෙක් මනසින් කර්ම සකස් කරනවා. ඒකට කියන්නේ මනෝ කර්ම කියලා. ලෝභ ද්වේෂ සහිතව යම් කිසි කෙනෙක් වචනයෙන් කර්ම සකස් කරනවනේ ඒකට කියන්නේ වචී කර්ම කියලා. ලෝභ ද්වේෂ මෝහ සහිතව යම් කිසි කෙනෙක් කයින් කර්ම සකස් කරනවනේ ඒකට කියන්නේ කාය කර්ම කියලා. එතකොට මේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පින් වෙන්න පුළුවන්, පව් වෙන්න පුළුවන්. කොහොමද ඒක වෙන්නේ? ලෝභ ද්වේෂ මෝහ සහිතව යම් කිසි කෙනෙක් සිතින් කයින් වචනෙන් හොඳ දේවල් කරනවා. අන්න ඒක පින්. ලෝභ ද්වේෂ මෝහ සහිතව යම් කිසි කෙනෙක් සිතින් කයින් වචනෙන් නරක දේවල් කරනවා. ඒක පව්. එතකොට මේ පින පව දෙකටම මුල් වෙන්නේ මොකද්ද? ලෝභ ද්වේෂ මෝහ. එතන මේ ලෝභ ද්වේෂ මෝහ කෙලෙස් අනේ කෙලෙස් වලට කියන නම තම ආශ්‍රව කියලා කියන්නේ. එහෙනම් ඒතර කෙලෙස් තියෙන කම්ම සත්වයාට මොකද වෙන්නේ? දිගින් දිගට සංසාරයට වැටෙන්න වෙනවා. එතකොට ඒ කියන්නේ පින් කළත් පව් කළත් මොකද වෙන්නේ? භවය දිග්ගැස්සෙනවා. භවයට වැටෙන්න සිද්ධ වෙනවා. අන්න ඒක අපි හරියට පැහැදිලිව තේරුම් ගැනීම වැදගත් වෙනවා. එතකොට මෙන්න මේ ලෞකික සම්මාදිට්ඨියේ තියෙන මේ කෙලෙස් සහිත බව, සාසවා ඊළඟ ඒ වචනේ තමයි පුඤ්ඤ භාගිය. පුඤ්ඤ භාගිය කියන්නේ පිනට නැඹුරුයි කියන එක. හ්ම්. එතකොට පිනට නැඹුරුයි කියන්නේ පින කියලා කියන්නේ කර්මයක් කියලා මං කියවනේ. කර්මවල මොකද ස්වභාවය විපාක දෙනවා. උපදි වේපක්කා මතු විපාක ලබා දෙන සුළුයි කියලා අපි කියනවා. උපදි විපාක ගෙනල්ලා දෙනවා. එතකොට ඔන්න ඔය විදිහට මතු විපාක ගෙනල්ලා දෙනවා නම් යම්කිසි කර්මයකින් එයාට මොකද වෙන්නේ? නැවත භවයකට වැටෙන්න සිද්ධ වෙනවා. නැවත උපදින්න වෙනවා. නැවත උපදින්න වුණා නම් මොකද වෙන්නේ? ආයිත් වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඒ වයසට ඒ උපතත් විපතත් අතර කාලේ අප්‍රියයන් එක එකතු වෙන්න වෙනවා, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙනවා, කැමති දේවල් නොලැබෙනවා. ඔය කියන ඔක්කොම දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් දැන් ඔය කියන ලෞකික සම්මාදිට්ඨියෙන් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සාංශාරික දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි ලෞකික සම්මාදිට්ඨියෙන් සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෛනික ජීවිතයේ සිද්ධ වෙන දුක් කරදර වලින් බේරෙන්න පුළුවන්. එහෙම බැරි කමන්නේ. නමුත් ලෞකික සම්මාදිට්ඨිය මගින් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාස කියන ඒ දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට ලෞකික සම්මා දිට්ඨිය තියෙන තුරාවට මොකද වෙන්නේ? සත්වයා සසරට වැටෙනවා. හැබැයි ලෞකික උනත් තියෙන්නේ සම්මා දිට්ඨියක්නේ. අන්නේ සම්මා දිට්ඨිය නිසා යා මොකද කරන්නේ? පව් කරන්නේ. ඒ ලෞකික සම්මා දිට්ඨියක ලක්ෂණයක් තමයි පවෙන් වළකිනවා. පව් කරන්නේ. පින් කරනවා. එතකොට පවෙන් වැළකීම නිසා පින් සිදු කිරීම නිසා එයා උපදින්නේ අර උපදිවේපක්කා කියපු විදිහට මතු විපාක ලැබෙන්නේ කොහේ තැන්වලද? සුගතිවලමයි. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල. එතකොට මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල ඉපදීම නිසා එයාට සුවබර පහසු ජීවිත ලැබෙන්න පුළුවන්. හැබැයි අර ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒවා උපතට ආවේනික වෙච්ච දුක්. ඒ උපත සැකසුනේ මොකක් නිසාද? කෙලෙස් හිත කර්ම රැස් කරපු නිසා. එතකොට අන්නේ කර්ම රැස්ව කරන විදිහේ දෘෂ්ටියකින් යුක්තකම තමයි මෙතන ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට දැන් ඔන්න තේරුම් ගන්න ලෞකික සම්මාදිට්ඨියේ ලක්ෂණ තුනයි. මොනවද ලක්ෂණ තුන? සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දක්වනවා අත්තිභික්කවේ සම්මාදිට්ඨේ. අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ලක්ෂණ කිහිපයක් තියෙනවා. අරියා ආර්ය භාවයට පමුණුවන හේතු වෙනවා. ලෞකිකත්වයේ ඉක්මවා ගිහිල්ලා පුද්ගලයේ සෝවන් සකදාගාමි අනාගාමි අරහත් ආදී ඒ ආර්ය මාර්ගඵලවලට පත් කරන්නට උපකාර වෙන මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. අරියා. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුන අනාසව ආශ්‍රවයන් නැහැ. ලෞකික සම්මාදිට්ඨිය සාසවා කියුවා. ආශ්‍රව සහිතයි, කෙලෙස් සහිතයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කෙලෙස් නැහැ අනාසවා. ඒතර කෙලෙස් සහිත වීම නිසාමනේ සත්වයා සසරට වැටෙන්නේ. කෙලෙස් නැත්තම් සසරට වැටෙන්නේ නැහැ. දැන් කවුරු හරි කෙනෙක් උන මැරෙනවා. මැරෙන වෙලාවට එයා එයාගේ හිතේ රාග ద్వේෂ මෝහাদি කෙලෙස් තියාගෙන ඉන්නවා. හා ඒ කියන්නේ හිතේ අනුසය මට්ටමින් හරි තියාගෙන ඉන්නවා. හිතේ කැකෑරෙමින් නැහැ. නමුත් යට කිඳා බහැපු අනුසය කෙලෙස් තියෙනවා. කෙලස් තියාගෙන මැරුණොත් මොකද වෙන්නේ? කෙලස් තියාගෙන මැරුණොත් ආපහු උපදිනවා. දැන් ගොඩාක් අය කලබලයට එක සැරේට උත්තර දෙනවා කෙලස් තියාගෙන මැරුණොත් අපාය යනවා කියලා. එහෙම වෙන්නෙම නැහැ. අපාය යන ඇත්ත ඇති. කෙලස් තියාගෙන මරණයටපත් වීම නිසා සිද්ධ වෙන්නේ නැවත උපදින එක විතරයි. ඒ උපදින්නේ අපායේද සුගතියේද දුගතියේද කියන එක තීරණය වෙන්නේ මොකක් එකද? ඒ කෙලෙස් මුල් කරගෙන කරනු ලබන ක්‍රියාකාරකම් නිසා. එතකොට උපදින එක්කෙනා සුගතියේ උපදින්නේ පින් නිසා, උපදින එක්කෙනා දුගතියේ උපදින්නේ පව් නිසා. දෙගතියේම උපදින්නේ මොනවා නිසාද? කෙලෙස් නිසා. එතකොට සුගති දුගති දෙකටම යන්න උපකාර වෙන එක තමයි කෙලෙස්. ඒ කෙලෙස් මුල් කරගෙන කවුරු හරි කෙනෙක් පින් කළොත් අන්න එයා සුගතිය උපදිනවා. කෙලෙස් මුල් කරගෙන කවුරු හරි කෙනෙක් පව් කරොත් එයා දුගතිය උපදිනවා. අන්න ඒ විදිහට මේක තේරුම් ගන්න ඕන. ඒතර කවුරු හරි කෙනෙක් කෙලෙස් සහිතව මැරුණොත් ආපහු උපදිනවා. ඒතර කවුරු හරි කෙනෙක් කෙලෙස් නැති කරලා මැරුණොත් ආයෙ උපදින්නේ නැහැ. අනානාසව අනාසව කියලා කියන ආශ්‍රව නැති කෙනා කවුද රහතන් වහන්සේ රහතන් වහන්සේ නිසා තමයි මරණින් පස්සේ නැවත උපදින්නේ නැත්තේ ඇයි උන්වහන්සේගේ හිතේ කෙලෙස් පිහිටලා නැහැ. නැවත උපතකට අවශ්‍ය කරන කෙලෙස් නැති නිසා. එතකොට අරියා අනාසවා ලෝකුත්තරා ලෝකුත්තරා කියන්නේ ලෞකිකත්වය ඉක්මවා යන ස්වභාවය කියන එක. ලෝකයෙන් එතර වෙන්නට හේතු වෙන දෘෂ්ටිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියනවා. මග්ගංගා ආර්ය මාර්ග අංගයක් වෙන්නේ අන්න ඒ විදිහට නිවන් මගෙහි අංගයක් වෙන්නේ ඒ විදිහට කෙලෙස් නැති කිරීම පිණිස උපකාර වෙන මෙන්න මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියයි කියන එක අපි තේරුම් ගන්න. එතන මා නියම මාර්ගාංගයේ හැටියට හඳුන්වන්නේ ලෝකෝත්තර මේ සම්මාදිට්ඨිය. එතකොට කෙසේ වෙතත් දැන් අද අපෙන් ඉල්ලලා තියෙන්නේ මේ ලෞකික සම්මාදිට්ඨිය සම්බන්ධ කරගෙන කොහොමද මේක නිවනට හරවන්නේ කියලා. දැන් අපි තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් කවුරු හරි කෙනෙක් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට කැමති නම් එයා සාමාන්‍ය පෙළ කරලා තියෙන්න එපා ඒකනේ සුදුසුකම. එතකොට අන්න ඒ වාගේ කවුරු හරි කෙනෙකුට ලෝකෝත්තර සම්මා දිට්ඨියටපත් වෙන්න නම් එයාට අවශ්‍ය කරනවා ලෞකික සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨියක්වත් නැති කෙනෙකුට කිසි ලෙසකින් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්නට හැකියාවක් නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් කල්පනා කරනවා නම් මට ලෞකික සම්මා දිට්ඨිය තියෙනවා ඒ නිසා මට නිවන් දකින්න මං දැන් අනු ක්වොලිෆයිඩ් මං සුදුසුයි කියලා හිතනවා නම් ඒක වැරදි. මොකද ලෞකික සම්මා දිට්ඨිය තුල කෙලෙස් තියෙන නිසා, සාසව භාවය තියෙන නිසා. ලෞකික සම්මා දිට්ඨිය තව විදිහකට කිව්වොත් මෙන්න මෙහෙම මේ වචන දෙක හඳුන්වන්න පුළුවන්. බෞද්ධ ඉගැන්වීම තේරුම් ගන්න හොඳම වචන දෙකක් තියෙනවා. ඒ තමයි පැවැත්මයි නැවැත්මයි. ලෞකික සම්මාදිට්ඨිය සත්වයාගේ යහ පැවැත්මට උපකාර වෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය සත්වයාගේ භව ගමන නැවැත්මට උපකාර වෙනවා. ඒ නිසා පවතින උපකාර වෙන දේවල් කරලා නවතින්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕන. පවතින උපකාර වෙන දේවල් කර කර නවතින. ඒ කියන්නේ ලෞකික සම්මාදිටියට අවශ්‍ය කාරණා සම්පූර්ණ කරගෙන ලෝකෝත්තර තත්ත්වයටපත් වෙන්න බෑ. හැබැයි ඒ ලෞකික සම්මාදිටියට අදාළ කාරණා සම්පූර්ණ කරගෙන එය අවබෝධයෙන් තේරුම් අරගෙන ඒ ප්‍රතිපදාවෙන් බැහැර වෙලා ඊට පස්සේ එයම ලෝකෝත්තර පැත්තට හරවන්න අවකාශ තියෙනවා. අන්න ඒ අනුව තමයි අපි මේ අම්මට තාත්තට සැලකීමේ ගුණය නිවන් මාර්ගට හරවගන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න වෙන්නේ. ඉතින් මේ ලෞකික සම්මාදිට්ඨිය ගැන අපි කරුණු ටිකක් කිව්වනේ. සාසවා පුඤ්ඤ භාගිය උපදි වේපක්ඛ කෙලෙස් සහිත පිනට නැඹුරු මතු විපාක ඇති කරන සුළු සම්මාදිට්ඨිය හඳුන්වනවා තවත් වචන කිහිපයකින්. පළවෙනි එක තමයි ලෞකික සම්මාදිට්ඨිය හඳුන්වන්න දීලා තියෙන වචනේ දසවත්තුක සම්මාදිට්ඨිය කියලා කියන එකට. කාරණා 10ක් පිළිබඳව ඇති කරගන්න ලබන නිවැරදි දැක්ම. ඊළඟට තවත් වචනයක් තියෙනවා. ඒකට කියන කම්මස්සකතා සම්මාදිට්ඨිය. ගොඩක් අය ඔක වරද්දලා කියන කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා. කම්මස්ස කතා වුණා නිකන් ඊසොප්ගේ උපමා කතා වගේ එනවා. ඒක කතානේ කම්මස්සකතා. කර්මය ස්වකීයත්වයෙන් වැළඳ ගැනීම සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට දසවත්තුක සම්මාදිට්ඨිය කියලා කිව්වහම කාරණා 10ක් සම්බන්ධයෙන් ඇති කරගන්න සම්මාදිට්ඨිය. නිවැරදි දැක්ම. මොකද්ද මේ කාරණා? අත්ති දින්නම් පළවෙනි කාරණාව. අත්ති දින්නම් කියන්නේ දන් දීමේ යහපත් විපාක තියෙනවා කියන දැක්මක්. දැන් හොඳට හිතන්න දන් දෙන එක හොඳයි කියලා සරලව කිව්වොත් ඒකනේ සම්මාදිට්ඨිය මෙතන ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ අති දින්නම් කියන්නේ දන් දෙන එක හොඳයි කියලා විශ්වාස කරනවා. දැන් දන් දෙන එක හොඳයි කියලා විශ්වාස කරන්න බෞද්ධයොම වෙන්න ඕන. නෑ අබෞද්ධ අන්‍යාගමිකයන් තුල දන් දීම හොඳයි කියන සිතුවිල්ල නැද්ද? කොච්චර තියෙනවද? ලංකාවේ සිංහල බෞද්ධයන්ට වැඩි මොන තරම් අබෞද්ධ මිනිස්සු දන් දෙනවද? නේද? එතකොට ඒ අනුව බැලුවහම මේ ඒ ඒ සම්මාදිට්ඨිය කියන එක බෞද්ධයන්ට පමණක් අනන්‍ය වූ උරුම වූ සම්මාදිට්ඨියක් නෙවෙයි. දුන් දේ විපාක තියනවා දෙන දේවල් වල විපාක තියනවා කියන සම්මාදිට්ඨිය අන්‍ය ආගමික අය තුලත් තියෙන පුළුවන්. කොච්චර ක්‍රිස්තියානිය දන් දෙනවද? කොච්චර Hindu කට්ටිය දෙනවද? කොච්චර ඉස්ලාම් භක්තිකයෝ දන් දෙනවද? එතකොට ඒක ලෞකික සම්මාදිට්ඨියක් හැටියට ගන්නවා. ඊළඟට දෙවෙනි එක අක්ති යිට්ඨම්. යිට්ඨම් කියලා කියන්නේ අප උපස්ථාන කරන එක. එහෙම නැත්නම් මේ පුද පූජාවල් පවත්වනවා. අන්න ඒ වාගේ දේවල්. වන්දනමානන කරනවා. බුදුන් වඳින ඒවා, බෝධි පූජාවල් තියෙන ඒවා, වෙනත් වෙනත් ඔය බොමලු අමදින දේවල් ඒ වාගේ ඔය වතාවක් තියෙන්නේ අන්න ඒ වගේ හොඳ විපාක තියෙනවා කියලා විශ්වාස කරනවා. අත්තිජිත්තං. ඊළඟ අත්තිහුතං. අත්තිහුතං කියලා කියන්නේ වන්දනා කටයුතු ඊළඟට ඔය පරලෝස ප්‍රඥාතීන්ට පින් දෙන්න දෙන දාන එහෙම තියෙනවනේ පින්. අන්න ඒ වාගේ දේවල් වල විපාක තියෙනවා කියලා හිතන එක. දැන් එහෙම හිතන කොච්චර ඉන්නවද? පරලෝසපත් න්යායයන්ට පින් දෙන්නේ බෞද්ධයෝ විතරක්ම නෙවෙයි. නේද? ක්‍රිස්තියානි අය තමන්ගේ ආගමනුකූලව කෙරෙක් මිය ගියාට පස්සේ ඒ දුකී මගී යාචක ආදීන්ට දන් දීලා පින් දෙන අවස්ථා තියෙනවා. අනිත් අයත් ඒව කරනවා. ඒතර මම මේ කියන්න හදන්නේ මේ කියන සම්මාදිට්ඨිය ඇති කරගන්න බෞද්ධයම වෙන්න ඕනේ නැහැ කියන එක. අන්න අය තුල තියෙන පුළුවන් මේක එදා බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නොවුණත් මේ කියන සම්මාදිට්ඨි ලක්ෂණ වලින් ඇතැම් ඒවා අනිත් ආගම් අලාය තුල තිබිලා තියෙනවා. ඊළඟට ඔන්න අත්ති මාතා හතරවෙනි එක. අම්මට සැලගෙන එක හොඳයි. අම්මට සැලකුවාම හොඳ විපාක ලැබෙනවා කියලා විශ්වාස කරනවා. අත්ති පිතා තාත්තට සැලකෙන එක හොඳයි. ඉතින් අම්මටයි තාත්තටයි සැලකන්නේ අපි විතරද? අපිට වැඩිය හොඳට අනිත් අය සැලකන අවස්ථා ඕන තරම් තියෙනවා. එතකොට මෙන්න මෙතනදී තමයි ගොඩාක් අය ඔය නිවන් පැත්තට හරව ගන්න බලන්නේ. දැන් සමහරු කියනවා අනේ මට මේ සිල් සමාදන් වෙන්න වෙලාවක් නැහැ. එහෙම නැත්නම් භාවනා කරන්න වෙලාවක් නැහැ. පන්සලකට යන්න වෙලාවක් නැහැ. මොකද අම්මා බලා ගන්න තියෙනවනේ. තාත්තා බලා ගන්න තියෙනවනේ. එහෙම කියලා කියනවා. ඉතින් මම ඒකටම ජීවිතේ කැප කරලා ඉන්නේ. ඒ මං කරන පින්කම් ටික මට නිවන් දකින්න ඇති. මට අමුතුවෙන් වෙන පින් කරන්න ඕනේ ඒ පිනම ඇති කියලා හිතනවා. හැබැයි හරියට බැලුවොත් එහෙම පුළුවන්. දැන් පින්කම් නිවන් දකින්න ඇති කියන හැඟීමම මිත්‍යා දෘෂ්ටියක්. ග්‍රහ්මාදිත්‍යයක් නෙවෙයි. මොකද මං දැන් කියපු විග්‍රහය අනුව ඔබට තේරෙන්න ඕන පින තුල තියෙන්නේ කෙලෙස් කියලා. තර කෙලෙස් රැස් වෙන ක්‍රියාවල් හොඳ වුණත් ඒව කොච්චර කරත් කෙලෙස් රැස් වීම තුළින් කෙලෙස් දුරු කරන ප්‍රතිඵලයක් ලබා ගන්න බෑනේ. නිවන සාක්ෂාත් කර ගන්න බෑනේ. එතකොට එහෙම කෙලෙස් වැඩෙන වැඩ කර කර නිවන් දකින්න පුළුවන් කියලා හිතන එකම මිත්‍යා දෘෂ්ටියක්. වැරදි දැක්මක්. එතකොට කොහොමද මේක හොඳ දෙයකින් කෙලෙස් රැස් වෙන්නේ? ඒකත් බලන්න. දැන් අම්මා තාත්තට සලකන එක කොච්චර හොඳයිද? කෙනෙකුට හිතෙන්න පුළුවන් එතන තියෙන කරුණාව, මෛත්‍රිය කියලා. ඇත්තයි. කරුණා මෛත්‍රිය එතන ක්‍රියාත්මක වෙනවා තමයි. හැබැයි කරුණාව මෛත්‍රියටත් මුල් වෙන සිතිවිල්ලක් තියෙනවා. ඇයි කරුණාව දැක්ුවේ? ඇයි මෛත්‍රිය දැක්ුවේ? හොඳට බලන්න ඕනේ කරුණාව මෛත්‍රිය තුල පුද්ගලිකත්ව නැද්ද කියලා. කරුණාවද පුද්ගලිකත්වයේ මුල් කරගෙන ඉන්න පුළුවන්. කරුණා මෛත්‍රියද පුද්ගලිකත්වයේ මුල් කරගෙන ඉන්න පුළුවන්. එතකොට පුද්ගලිකත්වයේ මුල් කරගත් කරුණාවක් නම් ඔබට තියෙන්නේ මෛත්‍රියක් නම් ඔබට තියෙන්නේ ඒක කෙලෙස් සහිතයි. මොකද පුද්ගලිකත්වය මගේ කියන හැඟීම. ඔබ අම්මාට සලකන්නේ සැබවින්ම ඔබේ අම්මා නිසාම නම් අන්න එතන ඒ ක්‍රියාව පුද්ගලික ක්‍රියාවක්. ඒ අම්මා කෙරෙහි ඇතිවෙන කරුණාව හෝ මෛත්‍රිය පුද්ගලිකත්වයේ මුල් කරගෙන ඇතිවෙන එකක්. මමත්වයේ මුල් කරගෙන ඇතිවෙන එකක්. එහෙනම් ඒ තුල ඔබට ඒ නිවනට ඍජුව උපකාර වෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕන. නිවනට ඍජුව උපකාර වෙන්නේ දැන් ඇයි ඒ අම්මට සලකන්නේ? ඒ අම්මට සලකන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි. මගේ කම හින්දා. නේද? දැන් ඔය ගොඩාක් දුවලා ඉන්නෝ අම්මල තාත්තල වයසට ගියාට පස්සේ හොඳට සලකන අම්මා ඒ අම්මට තාත්තට සලකන තරමටම නැන්දම්මට සලකන්නේ නැහැ ගොඩක් අය. ඒ කියන්නේ ඇත්ත කතාව නේද? එතකොට ඇයි ඒ ඉතින් මගේ අම්මා නෙවෙයිනේ. එයාට තව ළමයි ඉන්නේ. එයාලා බලාගන්න නැත්නම් මම මොකටද බලාගන්නේ? කියන අන්නේ ආකල්පේනවා. එතකොට බලන්න එහෙනම් ඒ තමන්ගේ කම මුල් කරගෙනයි මමත්වයේ මුල් කරගෙන මේ සැලකන්නේ. එතද මමත්වයේ මුල් කරගෙන කරනු ලබන මේ සැලකිල්ල තුල හොඳ කර්ම රැස් වෙන්නේ නැද්ද? රැස් වෙනවා. අනිවාර්යයෙන්ම හොඳ කර්ම රැස් වෙනවා. කරුණාව මෛත්‍රී ඉස්මතු කරගෙන ඉව කරන්නේ. හැබැයි ලෝභය මමත්වයේ මුල් කරගෙන. ඒතර ඒව මොනවද පින්? එතකොට ඒ පින් රැස් කිරීමේ විපාක විදිහට පින් කියලා කියන්නේ කර්මනේ කර්ම රැස් කිරීමේ විපාක විදිහට එයා ආපහු භවයට වැටෙනවා. භවයට වැටිලා ඉතින් එයාටත් අර සලකපු සැලකිලි සංසාරේ ඒකාන්ත වශයෙන් ලැබෙන්න පුළුවන්. ඒ සැලකිලි ලැබෙන්න පුළුවන් බව ඇත්තයි. හැබැයි සහතික කරන්න බෑ. එයාට ඒක සංසාරයෙන් නිදහස් වෙන්න උපකාර වෙනවා කියලා. ඇයි? එයා මේ ක්‍රියාව කරලා තියෙන්නේ ලෝභය පදනම් කරගෙන, මමත්වයේ මුල් කරගෙන, තණ්හාව ඇති කරගෙන. අන්න එහෙනම් එතෙන්දී ඔබ තේරුම් ගන්න ඕන ඔබට එවන් ක්‍රියාවන් සැලකිලි අප උපස්ථාන නිවනට උපකාර වෙන්නේ නැහැ කියන එක. ඒතර පුද්ගලිකත්වය මුල් කරගෙන ඕනෑම තැනක යම් ක්‍රියාවක් කරනවා නම් ඒක සසරට උපකාර වෙයි. ඒක පිනක් බවට පත් වෙයි හොඳ ක්‍රියාවක් නම් කරන්නේ නිවනට උපකාර වෙන්නේ කුසලයක් වෙන්නේ නැහැ. එහෙනම් දැන් මොකද කරන්න ඕන? අම්මට සලකන්නත් ඕන. තාත්තට සලකන්නත් ඕන නිවන් දකින්නත් ඕන. ආ එහෙනම් අන්න උතනදී ඔබට දක්ෂකමක් තියෙන්න ඕන. මමත්වය නැති වෙන විදියට මගේ කම නිසාම නෙවි මම මේ සලකන්නේ කියන හැඟීම මුල් කරගෙන හුදෙක් කරුණාව මෛත්‍රියම ඉස්මතු කරගෙන සලකන්න. ඒක නම් ඉතින් හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඇයි අම්මා මගේ කියලා දැනෙන්නේ නැද්ද? තාත්තා මගේ කියලා දැනෙන්නේ නැද්ද උපස්ථාන කරන වෙලාවට? අනේ මම් පුංචි කාලෙත් මගෙත් කැතපොතු මෙහෙම අත ගන්න ඇතිනේ කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවමයි. හිතෙන්නේ නැහැ. ඉතින් කෙනෙකුට ඒ ඔක්කොම හැඟීම් වැඩගෙන හුදෙක් අනෙකුත් ලෝක සත්වයා සමාන කරලා සැලකන්න පුළුවන් නම් අන්න ඒක ලෝකෝත්තර තත්වයට උපකාර වෙයි. හිතන්න දැන් ඔන්න ඔබගේ අම්මත් ඉන්නවා තාත්තත් ඉන්නවා ඉස්පිරිතාලෙක. ඒ ඉස්පිරිතාලෙම තව ලෙඩ්ඩු 10ක් විතරක් ඉන්නවා. දැන් ඔබට පුළුවන් නම් අර ලෙඩ්ඩුන්ට සලකන මානසිකත්වයෙන් අම්මට තාත්තට සලකන්න. අන්න එතෙන්දී ඔබට තියෙන දියුණු මනසක් ලෝකෝත්තර තත්වයට බර වූ ස්වභාවයක් තියෙනවා. හැබැයි එහෙම පුළුවන් වෙයිද ළමයෙකුට? කල්පනා කරලා බලන්න. එහෙම පුළුවන් වෙයිද? නෑ. අනිවාර්යයෙන්ම එතෙන්දී පොඩ්ඩක් හරි පුද්ගලිකත්වයක් ඉස්මතු වෙලා එනවා. මගේකම ඉස්මතු වෙලා එනවා. ඒ නිසා මම කියන්න හදන්නේ අම්මට තාත්තට සැලකුවයි කියලා එපමණකින් සෑහීමටපත් වෙලා නිවන් දකින්න මං සුදුසුකම් සම්පූර්ණ කරගෙන තියෙන කියලා හිතලා සතුටු වෙන්න නම් යන්න එපා. මේ එහෙම කිව්වා කියලා අම්මට තාත්තට සලකන එක නිවනට උපකාර වෙන්නේ නැහැ. එහෙනම් කිසි වැඩක් නැහැ සලකලා කියලා නොසලකලා ඉන්නත් එපා. අම්මට තාත්තට සලකන එක ඊටාම උතුම් මානව ගුණ ධර්මයක්. සත්පුරුෂකමක්. සත්පුරුෂකම් නැති අයට ඉස්සරහට යන්න බෑ. කෙලෙහි ගුණ සැලකීම කියන එක ඊටාම වැදගත්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඉස්සෙල්ලම පැහැදිලි කරලා දුන්නේ ලෝකයාට කෙලෙහි ගුණ සැලකීමේ පාඩම. අනිමිස ලෝචන පූජාවෙන් පෙන්වෙ ඒක. ඒ කියන්නේ අධ්‍යාත්මික පසුබිම අනිවාර්යයෙන්ම අපිට තියෙන්න ඕන. ඒකයි මං කිව්වේ අර ඒ ලෙවල් කරන්න බෑ උසස් පෙළ කරන්න බෑනේ සාමාන්‍ය පෙළ නැත්තම්. ඉතින් ඒ ඒ නිසා මේ ලෞකික සම්මාදිට්ඨිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන තමයි. හැබැයි ඒ මත්තේම කටයුතු කරන සමහර වෙන. ඒකයි මං කිව්වේ දැන් අර වෙන වැඩක් කරන්නේ නැහැ. Tamanට කියලා අධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න පෙළඹෙන්නේ නැහැ. ඔක්කොම ගෙවල් වලට වෙලා එහෙමම ඉන්න අය. සමහර නෝනල ඉන්නවා. ඉතින් මහත්තයා වෙනුවෙන්ම ඒ වෙනුවෙන්ම කටයුතු කරනවා. ඉතින් මගේ වගකීමනේ මේ මහත්තයා ඉතින් ලෙඩ වෙලා ඉඳිදී තනි කරලා යන්න හොඳ නැහැ. ඒකත් එක්තරා විදිහක වංචක ධර්මයක් විදිහට ක්‍රියාත්මක කරනවා. මහත්තයාට උපස්ථාන කිරීමේ මුවාවෙන් ආගමික කටයුතු වලින් මග හරිනවා. ඇයි ඉතින් බෑනේ ඉතින් මේ මහත්තයා ගෙදර ඉඳිද්දි ලෙඩ ඇඳින්දි කොහොමද මං සිල් සමාදන් වෙන්නේ? කොහොමද මම භාවනා කරන්නේ කොහොමද මම පිනක් කරන්නේ ඔය ආදී සිල් සමාදන් වෙන්න ඉතින් පන්සලට ඇවිල්ලා සිල් සමාදන් වෙන එක හරිම හොඳයි හැබැයි ඉතින් එහෙම නියමයක්ම නැහැනේ ගෙදරදී වුණත් කොහොම හරි සිල් සමාදන් වෙන්න පුළුවන්කම තියෙන එක ලොකු දෙයක් නොකර ඉන්නවට වැඩිය හොඳයි ඒක පන්සල්ෙම එන්න ඕනේ නැහැනේ භාවනා කරන්නත් භාවනාවටත් ওই උපස්ථානය අතරම වෙලාවක් හොයාගන්න පුළුවන් නේ නිකන් ඉන්න ඕන කමට වංචක ධර්මයක් විදිහට දාගන්නව අර උපස්ථායකකම්. මම මේ මෙහෙම ඉන්නේ මෙයාට සලකන්න තියෙන හින්දා කියලා අනුන් පිට දාන අවස්ථාවල් තියෙනවා. ඉතින් කෙසේතත් බලන්න අපේ හිතේ ස්වභාවය මොනතරම් ඉක්මනට එහාට මෙහාට යනවද කියලා. එතකොට පින්වත්නි මෙන්න මේ ආකාරයට කවුරු හරි කෙනෙක් ලෞකිකත්වය මුල් කරගෙන යම් යම් ක්‍රියාවන් සිද්ධ කරනවා නම් ඒක සසර පැවැත්මට හොඳයි යහ පැවැත්මට හොඳයි. ඒතර අම්මට සලකන එක හොඳයි තාත්තට සලකන එකයි හොඳයි කියන එකත් ලෞකික සම්මාදිට්ඨියක ලක්ෂණයක්. ඊළඟට තවත් තියෙනවා අත්ති අයන්ඩෝකෝ අත්ති පරලෝකෝ මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා කියන විශ්වාස කරනවා. ඒ නිසා මෙලොව අපි කරන හොඳ නරක කර්මානුරූපව තමයි අපට ඊළඟ ජීවිතයේ තීරණය වෙන්නේ කියලා කියනවා. අත්ති සුකට දුක්කට නම් කම්මානම් ඵලම් විපාකෝ. ඊළඟට අතිසත්තා ඕපපාතික. ඕපපාතික කියන්නේ මේ සාමාන්‍ය මව්පියන්ගේ එක්වීමෙන් තොරව ලෝකේ කර්මානුරූපව පහළ වෙන සත්ව කොටහස ඉන්නවා. දෙවියෝ, බ්‍රහ්මයෝ, භූතයෝ, ප්‍රේතයෝ ආදී වශයෙන්. ඒ අය අපේ පියවිය හැට පේන්නේ පියවිය හැට නොපෙනුනත් එවන් සත්ව කොටහස ලෝකේ ඉන්නවා කියන විශ්වාසය තමයි මෙතනදී මේ සම්මාදිටියේ එක ලක්ෂණයක් වෙන්නේ. ඊළඟට අත්තිලෝකේ සමනබ්‍රාහ්මනා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති මේ ලෝකයේ ඉන්න මේ ආර්ය මාර්ගයේ ගමන් කිරීම තුළ හොඳට මෙලොව පරලොව දෙලොව සිය නුවණින් දැනගෙන මාර්ගඵල ලබාගත් උත්මයෝ රහතන් වහන්සේලා වගේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ඉන්නවා කියලා ඇති කරගන්න විශ්වාසය ඒකත් සම්මා දිට්ඨිය ඒතර මෙන්න මේ කියන දෘෂ්ටියට කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය කියලා. ඒතර මේ කියන දෘෂ්ටීන් හැම එකකටම මුල් වෙනවා ලෝභය, ద్వේෂය, මෝහය. එතකොට හරියට බැලුවොත් ලෞකික සම්මාදිට්ඨියත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය පැත්තෙන් බැලුවොත් මිත්‍යා දෘෂ්ටියක්. ඇයි ඒ? ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ සත්වයාගේ සසර නැවැත්මට උපකාර වෙන එකක්. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? සසර පැවැත්මට උපකාර වෙන එකක්. ඒතර නැවැත්මට උපකාර වෙන දෘෂ්ටියට අනුව බැලුවොත් පැවැත්මට උපකාර වෙන දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. එහෙනම් බෞද්ධයෝ ලෞකික සම්මාදිට්ඨියෙන් පමණ සෑහීමටපත් විය යුතු නැහැ. බෞද්ධයන්ගේ ඉලක්කය නිවන නම් ඒ අය ලෝකෝත්තර සම්මාදිට්ඨියට නැඹුරු වෙන්න ඕන. එතකොට ලෝකෝත්තර සම්මාදිටියට නැඹුරු වෙන කෙනා මොකද කරන්නේ? මෙන්න මේ කියන කාරණා 10ම කරන්නට පුළුවන්කම ඇති කරගන්නෝ වෑයම් කරන උත්සාහවත් වෙනවා. කොහොමද? ලෝභ, ద్వේෂ, මෝහ වලින් තොරව. ඒක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. හැබැයි අමාරුවෙන් වුණත් අමාරුවෙන් අපහසුවෙන් වුණත් ඒ දේ කරන්න වෑයම් කිරීම වැදගත් වෙනවා. ඉතින් අම්මාට තාත්තාට සලකනවා කියන එක ඊටාම වටින ගුණයක් බුද්ධෝපස්ථානයක් බුදුරජාණන් වහන්සේට කරන සැලකිල්ලක් හා සමානයි. ඉතින් කෙසේ වෙතත් අම්මට තාත්තට සලකන අවස්ථාවකදී වුණත් ඔබට උත්සාහයක් වෑයමක් දරන්න පුළුවන් නම් අර පුද්ගලිකත්වය මැඩපවත්වගෙන කරුණාව මෛත්‍රී ඉස්මතු කරගන්න අන්න ඒක උපකාරයක් වෙයි. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ අම්මට තාත්තට සලකනවා කියන එක විපස්සනාවක් කරගන්න. කොහොමද ඒක විපස්සනාවක් කරගන්නේ? දැන් අම්මට තාත්තට සලකනවා කියන එක කායික ක්‍රියාවක් හැටියට ගන්න. අම්මාට කෑම හදලා දෙන එක හරි තාත්තට කෑම හදලා දෙන එක හරි කැතකුණුවක් කරලා නාවල පිරිසිදු කරන එක හරි කායික ක්‍රියාවක් හැටියට ගන්න. අන්නේ කායික ක්‍රියාකාරකම් හැම එකකදීම පංචස්කන්ධ. ඇති වෙලා නැති වෙලා යන හැටි තේරුම් ගන්න. අන්න එතකොට ඒක පුළුවන් ඔන්න ඔබට ලෝකෝත්තර පැත්තට හරව ගන්න. ඒ වගේම අම්මට තාත්තට උපස්ථාන කරන වෙලාවේදී අම්මගේ තාත්තගේ ශාරීරිය දිහා බලලා විපස්සනා කරන්න පුළුවන්. එහෙම අවස්ථාවල් තියෙනවනේ මේ දි รา පත් වෙච්ච ශරීරය දිහා බලලා. දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය කරන්නේ අම්මට තාත්තට ආදරය කරන එකනේ. එහෙම ආදරය නැතුව විපස්සනාවට හරවනවා ඒක. කොහොමද අනේ මේ ශරීරය බලන්න මේ රූප කලාප මොහොතක් පාසා ඇති වෙල නැති වෙල යනවා කියලා හිතා. දැන් අම්මට උපස්ථාන කරන වෙලාව තාත්තට උපස්ථාන කරන වෙලාව නාවනවා. නාවනකොට අන්න සතර මහා ධාතු ක්‍රියාකාරීත්වය බලන්න පුළුවන්. අන්න මම මේ කියන්නේ උපස්ථානයේ දැන් නිවනට හරව ගන්න පුංචි පොටක් පාද ගන්න පුළුවන්. ආ පුළුවන් වමනාව තියෙනවනම්. කොහොමද? දැන් නාවනවා කියන්නේ මොනවෙන්ද වතුරෙන්නේ නේද? වතුර තියෙන වැඩිම ආපෝ ධාතුව. එතකොට වයසක අයගේ හැම වයස්ගත වෙන්න ගත වෙන හැම දිරනවනේ. හැම දිරනවා කියන්නේ මොකද? හැමේ තියෙන ආපෝ ධාතු ගතිය අඩු වෙනවා. හැමේ තියෙන ආපෝ ධාතු ගතිය අඩු වෙලා පටවි ගතිය වැඩි වෙනවා. එතකොට තමයි අර හැම පැලෙනවා කියන එකක් වෙන්නේ. ඉතින් දැන් අර ආපෝ ධාතුව අඩු වෙලා තියෙන හැම උඩට ආපෝ ධාතු වැඩියෙන් තියෙන වතුර වක් කරනවා. වක් කරනකොට මොකද වෙන්නේ? අර හැමට අර වතුර උරනවා. හැමත වතුර උරනවා කියන්නේ මොකද? අර පඨවි ධාතු වලට ආපෝ ධාතු ශක්තිය එකතු වෙනවා. දැන් ඔන්න ඔහොම තියෙන වෙලාවේ අම්මගේ කුණු අතුල්ලනවා. කුණු අතුල්ලනකොට මොකද වෙන්නේ? ආපෝ ධාතුව මිශ්‍ර වූ පඨවි ධාතු කලාප ඇඹරි ඇඹරි යනවා. දැන් අම්මගේ කුණු අතුල්ලන වෙලාවේ ඔන්න ඔහොම හිතන්න පුළුවන් නම් මොහොතක් වාසා මෙන්න මේ රූපය කැඩෙමින් බිඳෙමින් අනිත්‍යතාවයටපත් වෙනවා. මෙන්න මේ රූපය කැඩෙන බිඳෙන හා සමානව මගේ ශරීරයදත් මේ විදිහටම අනිත්‍ය වෙනවා වෙනස් වෙනවා කියලා හිතන්න පුළුවන් නම් අන්න විපස්සනා. අන්න ලෝකෝත්තර සම්මා දිට්ඨියටපත් වෙන ක්‍රමය. අන්න දුක්ඛ සත්‍ය තේරුම් ගන්න පුළුවන් තැන. අන්න එතන නිවනට මඟ. එහෙම සලකන්න පුළුවන් නම් ඔබට පුළුවන්කම තියෙනවා අර පුද්ගලිකත්වයේ යටපත් කරලා එහෙම සලකන්න එහෙම හිතන්න පුළුවන්කම තියෙනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා ඒකාන්ත වශයෙන්ම ඒ සැලකිල්ල නිවනට උපකාර කරගන්න. ඉතින් අන්න එහෙම අම්මා තාත්තට උපස්ථාන කරන වෙලාවේදී ඒ වගේම කෑම හදන වෙලාවේදී වෙනත් වෙනත් වැඩ කරන වෙලාවේදී ඔබට පුළුවන් ඒ ක්‍රියාකාරකම් සම්බන්ධව ඔබේ අධ්‍යාත්මය තුළ පංචස්කන්ධ ඇති වෙලා නැති වෙලා යන හැටි බලන්න. නේද? දැන් අම්මට සැලකීම පිණිස අපි හිතමු මොකක් හරි බෙහෙත් ටිකක් පොවන්න දැන් ඔන්න බෝතලයකින් බෙහෙත් ටිකක් දානවා. දැන් ඒකත් ඔබ සිහියෙන් කරනවා. බෙහෙත් දාන වැඩේ. එතකොට බෝතලයකින් කෝපයකට බෙහෙත් දානවා කියන එක කායික ක්‍රියාවක්නේ නේද? එතකොට දැන් ඔන්න බොහෝ බෙහෙත් බෝතලයේ ඔබ දකිනවා. එතන රූපයක් තියෙනවා. එතකොට ඒ බෙහෙත් බෝතලයේ දකිනවා ඒකට කියනවා වේදනා කියලා. වේදනා ස්කන්ධය තියෙනවා. ඒක මේ ආවල් බෙහෙතයි කියලා අඳුන ගන්න සංඥා ස්කන්ධය තියෙනවා. ඉතින් මේක කෝපෙට දාන්න ඕන කියන සිතිවිල්ල තියෙනවා. සංස්කාර ස්කන්ධය තියෙනවා. ඒ ඔක්කොම ඔබ දැනගෙන කරනවා විඥාන ස්කන්ධය. එතකොට බෝතලෙන් කෝපෙට බෙහෙත් දානවා කියන ක්‍රියාව කරන වෙලාවේදී මොකද වෙන්නේ? පංචස්කන්ධය ඇති වෙලා නැති වෙලා යනවා. ඒක අරගෙන ගිහිල්ලා පොවනකොටත් ওই විදිහට පංචස්කන්ධයක් ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට මා තුල ඇති වෙන පංචස්කන්ධ මේ විදිහට ඇති වෙලා නැති වෙලා යනවා වගේම අම්මා තුලද ඇති වෙන පංචස්කන්ධත් ওই විදිහටම ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකින විපස්සනාවෙන් සලකන්න පුළුවන්. මම හිතන්නේ ලේසියෙන් හැම විපස්සනාවෙන් සලකයි කියලා ගොඩක් අය. හැබැයි අන්න ඒ විදිහට සලකා ගන්න පුළුවන්කම ලැබුණොත් ඔබට ඒක ලෝකෝත්තර මාර්ගය නිවන විවර කිරීමක් වෙනවා. ඉතින් එලෙසින් කටයුතු කරන්න සම්මා දිට්ඨිය නිසිලෙසින් කළමනා කරගෙන කරණය ගන්න. ඒකට සම්මා දිට්ඨිය කියන්නේ හරියට බැලුවොත් මේ සාමාන්‍ය ඉංග්‍රීසි වචන අපි කියනවා මේ right vision කියලා. vision එක දැක්ම නිවැරදි කරගන්න, යහපත් කරගන්න. එතකොට දැක්ම ඇති කරගන්න ඕන පැවැත්මටද නැවැත්මටද කියලා. පැවැත්මට දැක්ම ඇති කරගත්ත නිසා අපි දිගට මේ සංසාරේ දුක් විඳ විඳ මේ තත්ත්වයටම ආවා. ඒ නිසා දැන් ඇති කරගන්න ඕන නැවැත්මට අවශ්‍ය දැක්මයි. අන්න ඒ සඳහා මේ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණී ඉස්මතු වෙන විදිහේ දැක්මක් ඇති කරගන්න චතුරාර්ය සත්‍ය පිළිබඳව නිවැරදි දැක්මක් ඇති කරගන්න අවශ්‍ය ලෝකෝත්තර මාර්ගය දියුණු කරන්න ඔබ වෑයම් කරන්න බුදුරජාණන් වහන්සේ මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය හඳුන්වන තැනදී මතක් කරනවා යා අරිය චිත්තස්ස අරි අනාසව චිත්තස්ස ආර්ය චිත්තය තියෙන කෙනෙකුට කෙලෙස් නැති සිතක් තියෙන කෙනෙකුට අරිය මග්ග සමංගනෝ ආර්ය මාර්ගයෙන් සමන්වාගත වූ කෙනෙකුට අරිය මග්ගම් භාවයතු ආර්ය මාර්ගයේ වඩන්නා වූ කෙනෙකුට පිහිටන්නා වූ යම් ප්‍රඥාවක් තියනවාද යම් ප්‍රඥා ඉන්ද්‍රියක් තියනවාද යම් ප්‍රඥා බලයක් තියනවාද ධම්මවිචේ සම්බොජ්ජංගයක් තියෙනවද? අන්න ඒකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය හඳුන්වන්න පුළුවන් වචන කිහිපයක් තියෙනවා. මොකක්ද ඒ? පඤ්ඤාව, පඤ්ඤා ඉන්ද්‍රිය, පඤ්ඤා බලය සහ ධම්මවිචේ සම්බොජ්ජංගේ කියන මේ හැම කාරණයකින්ම කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් ඔබට දැක්මක් ඇති කරනවා ඇලෙන තැන නොඇලී ගැටෙන තැන නොගැටි මුලා වෙන තැන නොමුලාව චතුරාර්ය සත්‍යය දකින්න ත්‍රිලක්ෂණය දකින්න අවශ්‍ය දැක්ම ඇති කරනවා ත්‍රිලක්ෂණය දකිමින් කටයුතු කරන්න අවශ්‍ය දැක්ම ඇති කරනවා අන්න ඒ දැක්මෙන් කටයුතු කළොත් ඔබටත් නිවන් මඟ විවර කරගන්න හැකියාව ලැබේ ලෞකිකත්වයේ ඉක්මවා ගොස් ඒ නිවන් මගෙහි ගමන් කරන්නට අවශ්‍ය දැක්ම ඔබට ඇති කරගන්න මේ අනුශාසනාවද උපකාරයක්ම වේවායි අපි ඊට සිතින් ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසින් හැමතොතුම් නිවන් සුව සැලසේවා